අද කියනවා හේතු අයින් කළා මායාව පරාජය කරන විදිය. දැන් පෙර භවවල පරාජය කරගන්න බැරි වුණා. ඒකින්ද මේ භවයට එන්න වුණා. ආයෙත් අවසරයක් එක අපි ගොදුරු කරගත්තනේ. නේ අනිවාර්යයෙන්ම ගොදුරු කරගෙන තියෙන. එහෙනම් බුදුරජාණන් වහන්සේත් එදා උතුම් වූ සම්බෝධියටපත් උනේ මාර්ය පරාජය කළා. මාර්ය පරාජය කළා. මාර්යෝ කී දෙනෙක් ඉන්නවද? දසබිම්බරක් මාර සේනාවක් කියලා හවුවා. පංචමාර කියලා හවුවා. මාරය පස් දෙනෙක් ගැන කියනවා. 10ක් ගැනක් කියනවා. ක්ලේශ මාර. සිත කෙලසන තාක්කාර මාරය අපිව ගොදුරු කරගන්න. ක්ලේශ මාර. ස්කන්ධ මාරය. පංචස්කන්ධය ක්‍රියාත්මක වෙන තාක්කල් මායя අපිව ගොදුරු කරගන්න. ස්කන්ධ මාය. අபிසංස්කාර මාය. චේතනාහෙවත් කර්ම ක්‍රියාත්මක වෙන තාක්කල් මායя අපව ගොදුරු කරගන්න. දේවපුත්ත මාර. මාර දිව්‍ය පුත්‍රයා. මෘත්‍ය මාර. මරණය අවසන් කරනවා. මරණය මරණ. ඔන්න පංච මාරය. ක්ලේශ මාරය. කෙලස් සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් මාරයට එයාට ඩියුටියක් තියෙනවා. රාජකාරියක් තියෙනවා. එයි. අපේ සිතේ කෙලස් ක්‍රියාත්මක වෙනවා. බුදුරජාණන් වහන්සේ මාරයව පැරද්දුවේ කෙලස් ප්‍රහීන කරලා. ඉස්සලාම ප්‍රහේන කරේ මොකක්ද? මොනවද? කෙලස්. දැන් අපේ සිත තුළ කෙලස් තාම ක්‍රියාත්මක වෙනවද? එහෙනම් ඉතින් මායයට ගොදුරු මේ භවයේ අවසන් කළොත් ක්ලේශ මාර කෙලස් ටික අවසන් කළොත් ආයි මායයට ගොදුරු කරගන්න බෑ මේක අවසාන භවය. ආයි පුනර්භවයක් නෑ. එතකොට මායයට ගිය දිහක් හොයන්නේ මායය පුළුවන් කමක් නැහැ මාරයාට ගිය දිහක් හොයන්න මාරයා මුලා වෙනවා. හොයාගන්න බෑ. කොහෙද ගියේ කියලා. හැබැයි අපි ගිය දිහා මේ පෘථග්ජන ස්වභාවයෙන් ඉඳගෙන පරලව ගියොත් මාරයා දන්නවා කොහෙද ඉන්නේ කියලා. එදත් දැනගත්තා. දැනගන්න බැරි වෙච්ච අයත් එදා හිටියා බුදුරජාන් වහන්සේ කාලේ. ඒ කවුද? රහතන් වහන්සේලා. හෙව්වා. වක්කලි හාමුදුරුව පිරිනවන් පාප වෙලා දුමක් යනවා උතුරට යනවා නැගෙනහිරට යනවා බටහිරට යනවා දකුණට යනවා හතර අතේ දුවන අතිශය වේගෙන් දුමක් යනවා බුදුරජාණන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරන්ගේ අහන ආනන්ද මේ දුමක් යනවා එහෙම විශ්වනාථලා අහනවා මේ දුමක් යනවා පේනවාද අතිශය වේගෙන් ඔව් වක්කලීගේ විඥානේ බැසගත්ත තැන හොයනවා කිව්වා විඥානේ බැසගත්තා නම් එයාට හොයාගන්න පුළුවන් මහණෙනි විඥානය බැසගත් තැන වක්කලීගේ විඥානය බැසගත් තැන මාල් මාරයට හොයන්න බෑ කිව්වා. ඒ විඥානය නෙවුණා කිව්වා. දැන් පිරිනවන් පෑන. ඒතර මාරයට හොයන්න බෑනේ. අපිව අපි හොයාගන්න. එයි කෙලස් ටික අවසන් කළා නෑ තාම. මොනවාද කෙලස් කියන්නේ? 1500ක් තියෙනවා. ඒක සංක්ෂිප්ත කරලා 10කට ගත්තා. දසක්ලේශයෝ කියලා. බලමු අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද කියලා. කෙලස් කියන්නේ සිත අපිරිසිදු කරන ඒවා. සිත කිලිටි කරන ඒවා. සිත දෝෂ්‍ය කරන ඒවා. සිත නරක කරන ඒවා කෙලස්. කෙලසෙනවා. මොකක්ද? ආසාව. පළවෙනි එක ආසාව. ලෝභය කියලා කියනවා. තියෙනවද? ඔව්. ආසාව ලෝභය සිතේ උපදින සිතුවිල්ලක් විතරයි නේද? සිත තුළ ගොඩනැගෙන සිතුවිල්ලක් විතරයි ආසාවවත් ලෝභය. එහෙනම් මොනක් කෙරෙහිද ඇති වෙන්නේ මේ ආසාව? අධ්‍යාත්මික බාහිර දේවල් පිළිබඳව. අධ්‍යාත්මික දේවල් පිළිබඳවත් ආසාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකත් අයින් කරන්න. අධ්‍යාත්මික ඇසට කැමති. ඇයි? ඇස ගැන දන්නේ නැති හින්දා ඇසට කැමති. කනටත් කැමති. ඇයි? කන ගැනත් දන්නේ නාසයටත් කැමති. දිවටත් කැමති, ශරීරයටත් කැමති, සිතටත් කැමති. කැමතිද? ලෝභය තියෙනවා. ආසාව තියෙනවා. බාහිර දේවල් වලට තියෙන ආසාව ලෝකෙ දිහා බලලා කල්පනා කරලා අයින් කරගන්න පුළුවන්. දන්නවා ඔය සියල්ල මෙහෙ දාලා යන්න වෙන්නේ කියලා. මොනතරම් කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් ධන කුේරෙක් වුණත් නැව් හිමියෙක් වෙන්න පුළුවන්. ගුවන් යානා හිමියෙක් වෙන්න පුළුවන්. තට්ටු 50ක 60ක ගොඩනැගිලි වල හිමිකාරයෙක් වෙන්න පුළුවන්. අසීමිත ධනස්කන්ධයකට හිමිකම් කියන්න පුළුවන්. හැබැයි ආ දන්නවා මේ ටික ගෙනියන්න බෑ කියලා. ඒකින්ද ඒ පිළිබඳව ආසාව අයින් කරගන්න පුළුවන්. ලෝභය අයින් කරගන්න පුළුවන්. ඒ තියලා යන්න බෑ අනුන්ට. හැබැයි ලෝභය තියෙන්නේ ආසාව තියෙන්නේ අධ්‍යාත්ම කෙරෙහි. අධ්‍යාත්මය කෙරෙහි ලෝභය තියෙනවා නම් ආසාව තියෙනවා නම් ඇල්ම තියෙනවා නම් කැමැත්ත තියෙනවා නම් බාහිර දේවල් ලං කරගන්න. ඇයි? ඇසට ආසාව නිසා ඇසට ආස කරන්නේ ඇයි? බාහිරින් යම් දෙයක් අරගෙන ඇස උපකාර කරගෙන විඥානයක් එවා සිතක් උපදවාගෙන ආස්වාදයක් විඳින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආස්වාදය දැනගන්න. ආදීනවයක් දැනගන්න. නිස්සරණයක් දැනගන්න. දැකගන්න. ආස්වාදයක් දැනගන්න දැකගන්න ආදීනවයක් දැනගන්න දැකගන්න නිස්සරණයක් දැනගන්න දැකගන්න. දැන් ඇසට කැමති වෙන්නේ ඒ හින්දා නේද? ඇයි? බාහිර රූපයක් දිහා බලලා සිතක් හදාගෙන චක්කු විඥානයක් හදාගෙන ඒ තුලින් ආස්වාදයක් විඳින්න පුළුවන් නිසා ඇසට කැමති. ඒ ආස්වාදේ කොච්චර වෙලා විඳිනවද? එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා. හැබැයි ආයි කැමති. ආයි කැමති. ආයි කැමති. ආයි කැමති. ලෝභේ සීමාවක් නැහැ. ලෝභේ සීමාවක් නැහැ. දුක් මහන්සියලා හම්බ කරගත්තේ පර්චස් 10යි. පුළුවන් නම් ඔකට තව 10ක් එකතු කරගන්නවද නැද්ද? එකතු කරගන්න. දැන් දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් පර්චස් සමාධි. තවත් කාලක් විතර ගන්න පුළුවන් නම් ගන්නවද බැරිද? ඒක අක්ෂරයක් විතර කරගන්න පුළුවන් නම් ඒත් කැමතිද නැත්. සීමාවක් තියෙනවද? මාරයට අහුවෙලා ඉන්නේ. මාරයට ගොදුරු වෙලා ඉන්නේ. ඇයි? බාහිර සම්පත් Tamanට අයිති කරගන්න තියෙන ආසාව. ගයක් හැදුවා දැන් පවුලේ තුන් දෙනයි. හතර දෙනා වෙනවා. එතකොට ඒගොල්ලන්ටත් අඩු ගානේ ගයක් කෑල්ලක් හදලා දෙන්න ඕනේ. ඒක සම්මුති ලෝකේ තියෙන දෙයක්. දෙමව්පියන්ගේ කැමැත්ත ඒක. ඒකට අපි විරුද්ධ වෙනව නෙමෙයි. මේ සිත තුළ ක්‍රියාත්මක වෙන කෙලෙස් හඳුනලා දෙනවා. එතකොට දෙන්නට ගෙවල් දෙකක් හවත් අදලා දෙන්න ඕනේ නේ. නැත්තම් ඉඩම් කෑල්ල හරි බෙදලා දෙන්න ඕනේ. උඹලා හරි හදාගනින්න. දැන් එහෙම තියෙනවද? ඔව්. එතකොට ඒවා දැකලා Taman සතුටු වෙනවා. ඉතින් ලෝභයෙන් ඉතින්. දැන් බුදුරජාණන් වහන්සේ ඒවා එපා කිව්වේ නෑ. හැබැයි බුද්ධියෙන් ගන්න කිව්වා. ලෝභයක් නැතිව ඒවා තියෙන්න ඇරියා තමන්ගේ මනස පවත්වන්න පුළුවන් නම් ආසාවක් ලෝභයක් කැමැත්තක් නැතුව ඒවා හොතිච්චවි දරුවන්ට දුන්න දුන්නු දේ දුන්න ආයි අවශ්‍ය නැහැ. ඒ ගැන හිතන්නෙත් නැහැ, කල්පනා කරන්නෙත් නැහැ, සොයන්නෙත් නැහැ, බලන්නේ දුන්නා ඉවරයි. දැන් එහෙමද වෙන්නේ? දැනත් නැවත නැවත හොයනවද? නැවත නැවත කල්පනා කරනවද? නැවත නැවත උපදෙස් දෙනවද? ලෝභය සිතින් අයින් වෙලාද? ක්ලේශයක්. සිත කෙලසෙනවා. සිත දූෂ්‍ය වෙනවා. සිත අපිරිසිදු වෙනවා. මැරෙන වෙලාවටත් උපදේශයක් දෙනවා. මොකක්ද? අපි මේව බොහොම දුක් මහන්සියෙන් හැදුවේ. අම්මයි තාත්තයි බොහොම දුක් මහන්සියලා මේව ගොඩ නැගිවි. මේව නැති නැස්ති කරගන්න එපා. හොඳට දියුණු කරගන්න. තව ව්‍යාපාර දියුණු කරගෙන මේව හොඳට දියුණු කරගෙන ජීවත් වෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඒක එපා කිව්වේ නේ. හැබැයි ඒ උපදේශය තණ්හාවටනේ. සසරෙන් මිදෙන්නද උපදෙස් දුන්නේ? දැන් දෙන්න එපා කිව්වෙත් නේ. උපදෙස් දෙන්න. එයි වැඩිහිටියන්ගේ අවවාදාන ශාසනා හැදෙන අයට ඕනි. හැබැයි අපි උපදෙස් දුන්නේ ලෝභය අඩු කරගන්නද වැඩි කරගන්නද? සසරටද උපදෙස් දුන්නේ නිවනටද? එතකොට සසර දුකයි නම් අපි උපදෙස් දුන්නේ මොකටද? දරුවන්ට දුක්ද දෙන්නේ? තථාගතයන් වහන්සේ දරුවට දුක් දුන්නේ වස්තු ඉල්ලන්න ගියාම අරගෙන ගියා යන් දෙන්න. ගෙනිච්චනේ. ඔව්. ගෙදර කට්ටිය අඬනවා හැපෙනවා. යන් දෙන්න. අරන් ගියා. මොකද්ද දුන්නේ? මම මහාන කරන්නකෝ. දැන් දුන්නද නැද්ද වටිනාම වස්තුව? ඔක්කොම සංසාරයෙන් මිදුණා නේද? ඈතර වුණා නේද? දැන් අපි උපදෙස් දෙන්නේ කොහොමද? සිත කෙලසිලා නැද්ද? සිත අපිරිසිදු වෙලා නැද්ද? නෑ උපදෙස් දෙන්න ඕනේ. එපා කිව්වේ නෑ. උපදෙස් දෙන්න. ඒ හැදෙන්න. හැබැයි සංසාරේ භයංකාරත්වයක් කියලා දෙන්න. මේ සසරේ තියෙන බය කියලා දෙන්න. සංසාරේ බය. මේවා දිනු කරගෙන ඉන්න. සුවසේ ජීවත් වෙන්න. යමක් හරි හම්බ කරගන්න. හැබැයි මේ විශ්ව අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට තේරුම් ගන්න කියලා බෞද්ධ දර්ශනය පිළිබඳව දැනුවත් කරන්න. ඒදා යදී වටින්නේ නැද්ද? වටිනවනේ ඒදා යදී. බුදුරජාණන් වහන්සේක ක්‍රියාවෙන් පෙන්වන්නේ රාහුල වෙක්කන් ගිහිලා. වටිනාම දායාදයේදී. ලෝකේ වැඩි දෙනෙක් දෙන්නේ ඒ දායාදයේද? භෞතික සම්පත්ත. හොඳින් ජීවත් වෙන්න. දෝණියට දෙනවා දෑවැද්දා. කමන්නේ දෙන්න. හැබැයි ඒ අරන් ගිහිල්ලා නිවැරදිව පරිහරණය කරන ආකාරය කියලා දීලා ධර්මානුකූල ජීවිතයක් ගත කරන ආකාරය කියලා දීලා පුළුවන් තරම් ඉක්මනින් මේ සසරෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නොත් මොකද වෙන්නේ? හොඳයිද නරකයිද? වැඩි හිටියෝ වැඩි දෙනෙක් කරන්නේ ඒකද? ද සසරටම උපදෙස් දෙනවාද? ක්ලේශ මාර අපිත් මාරයට අහුවෙලා දරුවන්වත් මායයට ගොදුරු කරනවා. එහෙම හොඳයිද? දැන් දරුවන්වත් මායයෙන් නිදහස් කරන එක හොඳයි. ඒක නේද දායාදි. අන්න දායාදි. ඒතර ජීවත් වෙන විදිය නිවැරදිව කියලා දෙන්න එක ගැටලුවක් නෑ. හැබැයි සංසාරයෙන් මිදෙන විදිය කියලා දෙන්න. මොකද තව ටික කාලෙයි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පවතින විශ්වය. ඊට පස්සේ අබුද්ධෝත්පාද කාලයක්, බුද්ධ ශූන්‍ය කාලයක් ඒ කාලය තුල කියලා දෙන්න හම්බෙන්නේ නැහැ සංසාරයෙන් මිදෙන හැටි. සම්බුද්ධ ශාසනයක්ම තියෙන්න ඕනේ. එහෙනම් අපේ සිත ආසාවෙන් කෙලසෙනවද නැද්ද? ආසාවෙන් කෙලසෙනවා. දෝෂය වෙනවද? හොඳයි. එතකොට ඒක සිතුවිල්ලක් විතරයි නේද? සිතුවිල්ලක් කියන්නේ නාම ධර්මයක්නේ. එතකොට මේ නාම ධර්මයෙන් අර භෞතික වස්තුන් අපි අල්ලන්නේ නැද්ද? ඒ භෞතික වස්තුන් රූප ධර්මයන්. ඒවත් මහ භූත හතරටයි තියෙන්නේ. සිතින් අල්ලන් ඉන්නවා නාමයෙන් රූපයන් ග්‍රහණය කරගෙන ඉන්නවා. ලෝභය තියෙනවා. බෑ අවසන් කරන්න වෙනවා. තියෙන තාක්කල් මාය අපිව ගොදුරු කරගන්න. මාය hina වෙනවා. තව මොන හරි ටික ලං කරලා දෙයි. hina වෙන්න සතුටු වෙන්න. දැන් එතකොට මාය දන්නවා. ආ ඔයගොල්ලෝ හොඳට hina වෙන්නකෝ. හැබැයි මං අඬ ගහන වෙලාවට එන්න ඕනේ. යන්න ඕනේද නැද්ද? අපට ඕන වෙලාවට යන්න පුළුවන්ද? දැන් යාට ඕන වෙලාවට යන්න. කෙලස් ක්‍රියාත්මක වෙන තාක්කල් අපි යාට අහු වෙලා ඉන්නේ. කෙලස් කියන්නේ සිතුවිලි විතරයි. නාම ධර්මයන් කෙලස් කියන්නේ. එහෙනම් ලෝභය කියන ධර්මතාවයට මොකද කරන්න ඕනේ? දැනුත් පුළුවන් අවසන් කරන්න. ඇසට තියෙන ආසාව අයින් කරන්න. කනට තියෙන ආසාව අයින් කරන්න. නාසයට තියෙන ආසාව අයින් කරන්න. දිවට තියෙන ආසාව අයින් කරන්න, ශරීරයට තියෙන ආසාව අයින් කරන්න, සිතට තියෙන ආසාව අයින් කරන්න. අධ්‍යාත්මික ආයතන හයට තියෙන ආසාව අතහරින්නකො බලන්න. එයි මේ ආයතන හයට ප්‍රිය කරන්නේ. ඇයි ඒවෙන් ආස්වාදේ විඳින්න පුළුවන්. කණෙන් ශබ්දයක් අහලා හැදුවා සිතක්. අහන කෙනෙක් ඕක ඇස්සේ නේ. කනේ ඉන්නවද අහන කෙනෙක්? බාහිර ශබ්දේ ඉන්නවද අහන කෙනෙක්? නෑ මේ දෙක සම්බන්ධ වීම නිසා මේ කොහෙවත් නැති එකක් වෙනවා. ඒ shabdයට අනුකූල සිතක් හැදෙනවා. ඒ shabdයට අනුරූපව ඒ සිත හැදේ. ප්‍රත්‍යයට අනුරූපව ඒ ඵලය හැදේ. ප්‍රත්‍යකේ උපකාරය. ඒ උපකාරයට අනුව ඒ ඵල සිත හැදෙනවා. දැන් ඒ සිතටත් ප්‍රියයි. කනටත් ප්‍රියයි. අර shabdයටත් ප්‍රියයි. ලෝභයි ආසයි. ඒ දෙක නිසා හැදෙන සිතටත් ප්‍රියයි. දැන් මොකද වෙන්නේ? ඔය සිතක් හදන්නනේ ඔය දෙකටම ප්‍රිය කරන්නේ. එහෙනම් කනට ප්‍රියද කනට ආසද නැද්ද? ප්‍රියද නැද්ද? අයින් කරන්න වෙනවා. අයින් කරන්න වෙනවා. කවදද අයින් කරන්නේ? සසරෙන් නිවනට බණ කියන්නේ හෙට නිවන් දකින්න නෙමෙයි අද නිවන් දකින්න. තේරෙනවද? මේ සම්බුද්ධ ශාසනය තියෙන වෙලාවේ මේ දෙක කරගන්නම ඕනේ නැති වුණොත් අපි අසරණ වෙනවා. එහෙනම් ලෝභය කියන. ඒතර දැන් බැලුවොත් අධ්‍යාත්මික බාහිර ඔක්කොටම තියෙනවා. ගෙවල් දොරවල් වලට ආසයිනේ. ඉඩකඩම් වලට. යාන වාහන වලට, මිල මුදල් වලට, රන් රිදී මුතු මැණික් වලට. හැබැයි ඒවා තියලා යන්න වෙන බව දන්නවා. හැබැයි ඇයි ඒවා ගොඩ ගහගන්නේ? ඒවා රැස් කරගන්නේ මේ ඉන්ද්‍රියන් සංතරපණය කරන්න පුළුවන්. නාසයෙන් බලාපොරොත්තු වෙන්නේ සුවඳ. මිරි සුවඳමයි හොයන්නේ. ඒ අනුව හදනවා සිතක්. ඒ නිසා නාසයට කැමති. එයි. හොඳ සුවඳ ගන්න සිතක් හදන්න පුළුවන්. ආස්වාද ජනක සිතක් හදන්න පුළුවන්. හැබැයි ඒකෙම ආධිනවයක් තියෙනවා කියන එක පේන්නේ. ඒ ඉස්සනයක් තුළ පෙරලනවනේ ඒක වෙනස් කරනවනේ විපරිණාමයක් තියෙනවනේ. වෙනත් ආකාරයකට ගන්නවනේ. ශනේ නැති වෙනවනේ. ඒක ආධිනවයනේ. අර විඳිනදී ආස්වාදේ. වෙනස් කරනදී ආධිනවේ. දෙකටම තියෙන කැමැත්ත අයින් කරන්න නිස්සරණේ. නාසයටත් ඕනේ ගන්ධයටත් ඕනේ. ඒ නිස්සරණේ. දිවට ඒ කැමැති ඒකෙන් රසයක් විඳලා ආස්වාදයක් ලබන්න පුළුවන්. ඒ හින්දා දිවට කැමැති. ශරීරයට කැමැති ඒ අනුව පහසක් විඳලා ආස්වාදයක් ලබන්න පුළුවන් නිසා. මනසට කැමැති අරමුණක් අරගෙන සතුට වෙන්න පුළුවන් නිසා ආස්වාදයක් විඳින්න පුළුවන් නිසා. කැමැතිද නැද්ද? එහෙනම් ලෝභය තියෙනවා. මොකද කරන්නේ? බාහිර දේවල් පිළිබඳව නෙමෙයි මේ අධ්‍යාත්මය පිළිබඳව තියෙන දේ විතරයි අයින් කරන්න ඕනේ. තේරෙනවද? නමුත් අපි අයින් කරන්නෙම නැත්තේ. සමහර අය කියනවා "හාමුදුරනේ මන්නම් තියෙනේ ඔක්කොම දුන්න දරුවන්ට මන්නම් දැන් කිසිම දෙයක් ඕනේ මම ඔක්කොම ආසාවල් අතහැරියේ" කියලා. මං ඒව ඇහැට කැමති නැද්ද? ආ ඒකට නම් කැමතියි. දැන් අතහැරලාද එතකොට? මම කනට කැමති නැද්ද? ආ ඒකටත් කැමතියි. නාසයට දිවට ආ ඒකටත් කැමැත්ත තියෙනවා. එතකොට මේ ශරීරයට ආ ඒකටත් ටිකක් තියෙනවලු කැමැත්ත. දැන් ඒතර ආසාව අතහැරලා දෙයි කියන්නේ. කෙලෙස්ින්දද කියන්නේ. ලෝභය තියෙනවද සිත තුළ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අධ්‍යාත්මික ශරීරය පිළිබඳව ආසාව අතහරින්න. සීනි වැඩි වෙලා ඇඟිල්ලක් කපන්න කිව්වා දොස්තර මහත්තයා. දැන් වේදනාව විඳින්න බැරි හින්දා කපන්න කියනවා නේද? කියනවා. ඊට පස්සේ දැන් තුවාලේ සනීප වෙන්නේ නැහැ සීනිවේදී. ඉතින් ඊට පස්සේ ඊට වඩා දොස්තර මහත්තයා බෙහෙත් දානවා බෙහෙත් දානවා හරියන්නේ නැහැ. ඊට පස්සේ කියනවා හරියන්නේ නැහැ මේක දැන් මේට තව ටිකක් උඩින් කකුල කපන්න වෙනවා. දැන් ඒක අයින් කළා හරි මේක රඳව ගන්න කැමතිද නැද්ද? පාද දෙකම අයින් කළා හරි මේක රඳව ගන්න කැමතිද නැද්ද? ඉතින් ආසාව තියෙනවා. තියනද නැත්? ක්ලේශයක්. ඒ තාක්කල් මායයට ගොදුරු වෙනවා. ඒ නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔකට තියෙන ආසාව තරින්න. ওই සිතුවිල්ලට තියෙන ආසාව. ආස්වාදය හොයන ඒ සිතුවිල්ලට තියෙන ආසාව තරින්න. ලෝභය තරින්න. දැන් අපිට තීරණයක් ගන්න පුළුවන්. කවද්ද අතහරින්නේ කියන එක. ඒකයි මේක අකාලික ධර්මයක් කියන්නේ කාලයක් නෑ මේකට. අහවල් කාලේ මම ලෝභය අතහරිනවා, ආසාව අතහරිනවා කියලා එහෙම එකක් නෑ දැනුත් පුළුවන්, හෙටත් පුළුවන්, ලබන සතියෙත් පුළුවන්, ලබන අවුරුද්දෙත් පුළුවන්. කැමති වෙලාවක පුළුවන්. එහෙනම් සිත කෙලසෙන ධර්මයක්ද? දේශය දේශය සිත අපිරිසිදු කරන ධර්මයක්ද පිරිසිදු කරන ධර්මයක්ද? දේශය තියෙන තාක්කල් මායයට ගොදුරුද නැද්ද? ගොදුරුයි. දේශයේ තියෙන තාක්කල් මාය අපව ගොදුරු කරගන්න. දේශය කියන්නේ සිත කෙලසන, සිත අපිරිසිදු කරන, සිත දූෂ්‍ය කරන ධර්මතාවයක්. ඒකට කියන්නේ ව්‍යාපාද ධාතු. ව්‍යාපාද කියන්නේ තරහ. හරිද? ව්‍යාපාද ධාතුව නිසා ව්‍යාපාද සංඥාවක් ඇති වෙනවා. ව්‍යාපාදයේ තරහව හඳුනා ගන්න. නැද්ද? තරහ හඳුනා ගන්න. එතකොට ව්‍යාපාද සංඥාව නිසා ව්‍යාපාද සංකප්ප වෙනවා. සංකප්ප කියන්නේ කල්පනා කරනවා. දැන් හඳුනාගත්ත තරහක් මේක මට බැන්නා මේක මට දොස් කිව්වා මේක නින්දා කළා අපට දෙන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. දැන් හඳුනාගත්ත සංඥාවෙන් කල්පනා කරනවා කාම ව්‍යාපාද සංකප්ප කල්පනා කරනවා. ව්‍යාපාද ඡන්දය දැන් කැමැත්තක් ඇති වෙන මේකට මොකක් හරි කරන්න ඕනේ. එනවද නේද? ඔව්. නැත්තම් අපිට ඉන්න බෑ මේ විදිහට හිටියොත් අපි නිවටයෝ කියලා හිතනවා. ඒ නිසා පාඩමක් උගන්වන්න ඕනේ. පෘථග්ජන ස්වභාවයේ තියනවද? ව්‍යාපාද ඡන්දය උපදිනවා. ව්‍යාපාද ඡන්දය උපදිනවද? ව්‍යාපාද දෙවිල්ල එනවා. දැන් දනවා. මොකද? එක්ක බණිනකම්, එක්ක ගහනකම්, එක්ක එකට එක කරපු එකට එකක් කරනකම් දෙවිල්ලක් එනවද නැද්ද? හොඳයි. Tamante යහපතක් වෙනවද අනුත්යට යහපතක් වෙනවද? දෙගොල්ලන්ට මේ යහපතක් වෙනවද? කාටවත් යහපතක් වෙන්නේ ක්ලේශයක්ද? සිත අපිරිසිදු කරන ධර්මතාවයක්ද? සිත කිලිටි කරන ධර්මතාවයක්ද? සිත දූෂ්‍ය කරන ධර්මතාවයක්ද? සිත දෝෂය කරන ධර්මතාවය. එහෙනම් සිත තුළ තියාගත යුතු එකක්ද අයින් කළ යුතු එකක්ද? තියාගත්තොත් මායයට ගොදුරු වෙනවා. අයින් කළොත් මායයෙන් මිදෙනවා. එහෙනම් දේශය කියන එක මොකද කරන්නේ? සිතවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි. එහෙනම් මේ නාම ධර්මය අයින් කරන්න ඕනේ. කවද්ද අයින් කරන්නේ? ඒකයි තීරණය කරන්නේ. බුද්ධිමත් නුවණක් තියෙනවා ඥානය තියෙනවා අපිට. එහෙනම් අපි තීරණයක් ගන්න ඕනේ කවද්ද අයින් කරන්නේ? දැන් පුළුවන්. පුළුවන් නේද දැන්? හන්දවටත් පුළුවන් ඕන. ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලන්න. හෙටත් පුළුවන්. ලබන සතියෙත් පුළුවන්. හැබැයි කවදා හරි කරන්න ඕනේ නොකරන තාක් කල් මායයට ගොදුරුයි. දේවදත්ත අවීචේ ඉන්නේ අදත් ඔය හින්දා නේද? මස්සිනා වෙලා ඉපදිලා. ආ. අෂ්ට සමාපatti උපදවාගෙන. රූපාවචර ධාන හතරක්, අරූපාවචර ධාන හතරක් අෂ්ට සමාපatti උපදවාගෙන. බුදු කෙනෙක්ගේ මස්සිනා වෙලා ඉපදිලා. දැන් ද්වේෂයෙන් හින්දා මොකද වුනේ? කෙලසුණාද නැද්ද? දුක් විඳිනවද නැද්ද? එතකොට එයාට යහපතක් වුණාද? නැහැ. එයා වැසුරු කළපු අයට යහපතක් වුණාද? ඒත් නෑ. එහෙනම් මේක සිත අපිරිසිදු කරන ධර්මයක් නේද? නාම ධර්මයක් නේද? සිතුවිල්ලක් විතරයි නාම ධර්මය. ඒතර මේක අයින් කරන්න ඕනේද නැද්ද? කවද්ද? ඒක තමයි තීරණය කරන්න ඕනේ. එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ මුලාව. මුලා වෙන. ඒ මුලාව කියන්නේ මේ ආසාවටයි තරහටයි සිත තුළ ඉඩ දුන්නා නම් ආසාවෙන් ආස්වාදයේ විඳින්න, ද්වේෂයෙන් පලිගන්න වෛර කරන්න ද්වේෂ කරන්න සිතට ඉඩ දුන්නා නම් ඒ සිතුවිලි වලට ඒ මෝහයයි. ඒතර ඒ දෙක ක්‍රියාත්මක වෙනවා නම් මෝහයෙන් එතන තියෙනවම තමයි. ඔන්න තව ඒතර මෝහේනොත් කෙලසෙනවා. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූල ධර්ම. අකුසල් වලට මුල්. ඒවේ ප්‍රතිඵල තමයි නිරය තිරසන් ලෝකයේ പ്രേත ලෝකය. මානෙ එකක් තියෙනවා. තියෙනවා. අනිත් එක්කෙනාට වඩා ඉහළින් ඉන්න. තියෙනවද සිතවිල්ල? එකක් සිතවිල්ලක් විතරයි නේ. මෝහය කියන්නේ සිතවිල්ලක් විතරයි. ඒතර මානෙය කියන්නේ මේ කාටද මානෙය පෙන්වන්නේ? මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන් ගත්තොත් සබ්බසෝ නාම රූපස්මෙන් නාම රූප දෙකයි. මහ බුත හතර හෝ සිතහා සිතවිලි. එතකොට දැන් මානෙය පෙන්වන්නේ කාටද? මං අරයට වඩා උසස්. මං අරයට වඩා ලස්සනයි. මං අරයට වඩා ගුණ යහපත්. මං අරයට වඩා සිල්වත්. අරයත් හැමදාම බණ අහනවා, එයත් සිල් ගන්නවා. මම දැන් ධානයක් උපදවලා තියෙනවා. ඒගොල්ලන්ට ධානයක්වත් නැහැ. මම දැන් මාර්ගඵලලාභියෙක්. ඒගොල්ලොත් මෙච්චර කල් සිල් ගත්තා. ඒගොල්ලන්ට මොනවත් නැහැ. මානෙද? සිතුවිල්ලක් විතරයිද? සිත පිරිසිදු කරනවද අපිරිසිදු කරනවද? එතකොට දැන් ওই මානය පෙන්වන්නේ එයාගේ සිතුවිලි වලටද එහෙම නැත්නම් අර මහ භූතයන්ටද? අයි එයාගේ ශරීරයේ තියෙන නාම රූප දෙකක් විතරයි. සබ්බසෝ නාම රූපස්මින් මුළු විශ්වයේම නාම රූප දෙක තුල පනවනවා කිව්වා බුදුරජාණන් වහන්සේ. වෙන එකකට පනවන්න බෑ. ඒක තමයි පරම සත්‍ය. එක්කෝ සිතහා සිතුවිලි, එක්කෝ මහ භූත හතර සතර මහ ධාතු සුද්දාස්තක කලාපය. ඒතර දැන් එයාට මානෙය පෙන්වන්නේ තව කෙනෙකුට මානෙය පෙන්වනවා නම් එයාගේ අර නාම ධර්මයට මානෙය පෙන්වනවාද එහෙම නැත්නම් අර මහ භූත හතරට නාමය පෙන්වනවා. පුජ්‍යලෙක් නෑනේ උතන නාමය මානෙය පෙන්වන්නේ. කෙනෙක් නෑ, සත්වෙක් නෑ, පුච්චලෙක් නෑ. නාම රූප දෙකක් තියෙනවා. එහෙනම් මානෙය පෙන්වන්නේ කාටද? අනෝබෝධය නිසා නේද කරන්නේ. තථාගත ධහම නොදන්න නිසා නේද එහෙම කරන්නේ. එවැනි සිතුවිලි පහළ වෙන්නේ. සිත කෙලෙසෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දෝෂ්‍ය වෙනවා. මායයට ගොදුරුයි. මාර බැම්මෙන් මිදෙන්න බෑ. දිටි වැරදි දැකීම. සම්මා දිට්ඨියට එන තාකල් මිත්‍යා දිට්ඨිය. සම්මා දිට්ඨි නිවැරදි දැක්ම. නිවැරදි දර්ශනය. ඒක තියෙන්නේ බෞද්ධ දර්ශනය තුළ විතරයි. සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය නම් අනිත් ඒවා සම්මා දිට්ඨියට අපි එන්න නම් නියත වශයෙන්ම තුනුරුවන් සරණ යන්න ඕනේ. තුනුරුවන්ගෙන් බාහිරව සම්මාදිට්ඨියට එන ක්‍රමයක් විශ්වේ නැහැ. තුනුරුවන් සරණ ගියාට විතරයි නිවැරදිව සම්මාදිට්ඨියට එන්න පුළුවන්. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. අනිත් කොතනක ගියත් තියෙන්නේ මිත්‍යා දිට්ඨිය. වැරදි ඇදහිම්, වැරදි පිළිගැනීම, වැරදි දර්ශන. ඔක ඊටාම ලස්සනට පැහැදිලි කළා පටිච්ච සමුප්පාද ධර්මයෙන්. සියලු දිට්ටි වලට, වැරදි දැකීම් වලට පිළිතුරු දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් තියෙනවානේ. අහලා ඇති මම කියලා දීලා තියෙනවා. එහෙනම් ඒ ධර්මය දකින්න තාක්කල් මේ හේතුඵල සම්බන්ධය දකින්න තාක්කල් මිත්‍යා දිට්ඨි හරියට දැක්කද හේතුඵල සම්මා හේතුඵල සම්බන්ධතාවය සම්මා දිට්ඨි. එදාට තමයි සම්මා දිට්ඨියට එන්නේ. අපිට වෙන කිසි දෙයකින් ඇති ප්‍රයෝජනයක් නැහැ. අපට අවශ්‍ය කරලා තියෙන්නේ මේ සංසාර ප්‍රවෘත්තියෙන් මිදෙන්න, සසර දුකෙන් නිදහස් වෙන්න. මේක ප්‍රවෘත්තියක් විතරයි. නාම රූප දෙකේ ප්‍රවෘත්තියක්. පුජ්‍යලයේ භවයෙන් භවයට සංක්‍රමණය වීමක් නෙමෙයි. ආත්මයක් භවයෙන් භවයට යාමක් නෙමෙයි. කෙනෙක් භවයෙන් භවයට උපදින එකක් නෙමෙයි. ඉපදීම කියන වචනය දහමට ගැලපෙන්නේ පුනර්භවය කියන වචනයයි දහමට ගැලපෙන්නේ. නැවත භවයක්. ඒ භවය තමයි කාම භව, රූප භව, අරූප භව. ත්‍රිවිධ වූ භවයක් තියෙනවා. ඒ භවය පුනර්භවය නැවත භවයක් සකස් කරගන්නවා. ඒ උපාදානපච්ච භව. තේරෙනවද? එහෙනම් දික්ටි කියන ඒවා අපට අනිත් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපි ඒ දහම් ආගම් දර්ශන අපි පිළිකුල් කරනව නෙමෙයි. අපි නිවැරදි දර්ශනයකට ආපුවම අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. අපිට ඒක අදාළ නැහැ අපිට අවශ්‍ය නැහැ. අපි නිවැරදිව දහම අවබෝධ කරගෙන තියෙනවා පැහැදිලි අපිට. නිවැරදි මේ තථාගත දහම ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේක දැනගෙන නෙමෙයි දැකගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂ ඥානය කියලා ඥාන දෙකයි. අනුමාන ඥාණයෙන් එන්නේ ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒ අනුමාන ඥානය. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ හරියටම හරි. හරියටම හරි. අන්න ප්‍රත්‍යක්ෂයි. දුක කියන කාර්ය සත්‍යමයි. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. මම දුකක්ද තියෙන්නේ කියලා හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙනම යනවා විභාග කරනවා පරීක්ෂා කරනවා බෙද බෙදා බලනවා අන්න ඒ කරන ඒ අවස්ථාවට කියන්නේ කෘත්‍ය කරනවා සත්‍යයි කියලා අවබෝධ වුණා හරි දුකක්ම තමයි තියෙන්නේ මේ ස්කන්ධ පංචකය කෘත කරලා ඉවරයි ත්‍රිපරිවට්ටන් දොදසාකාරං වට තුනක් තියෙනවා 12 ආකාරයකට දේශනා කළා නේද ධම්මචක්කපවත්තන සූත්‍රයේ. චතුරාර්ය සත්‍ය. එහෙනම් අපට අනිකුත් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සම්මාදිටි. හේතුඵල ධර්මය අවබෝධයද? මේ හේතුන්ගෙන්මයි සකස් වෙනවා කියන එක සම්මාදිටි. එහෙනම් දික්ටි කියන්නේ මායයට අහු වෙන ඒවා. වැරදි දික්ටි මිත්‍යා දික්ටි. සම්මාදිටි මායයෙන් නිදහස් වෙන ඒවා. විචිකිච්ඡා සැකය. ත්‍ර ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා. සැකය. මමද මම නෙමෙයිද? පෙර භවයේ මමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහම හිටියද? කවරෙක් වෙලා කවරෙක් වුණාද? වර්තමානයේ මමද? මම නෙමෙයිද? කොහම වෙන්නේ? මේ සත්‍ය කොයි ඉඳලා ආවද? කොහාට යන්නේද? අනාගතේ මමද? මම නෙමෙයිද? කවරෙක් වෙයිද? කවරෙක් වෙලා කවරෙක් වෙයිද? කොහොම වෙයිද? තියෙනවද? මම කියන්නේ දික්තියක්. වැරදි දැකීම මම කියන්නේ. නාම රූප දෙකේ මොකේටද මම කියන්නේ? මහ භූතයන්ට මම කියනද? එහෙනම් සිතවිලි වලට මම කියනද? නෑ මේ සියල්ල හටගන්න හේතුන්ගේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වෙන හේතුන්ගෙන් හටගන්නේ. අන්න එදාට ඉතින් සක්කාය දිට්ඨි නැති වෙනවහම විචිකිච්ඡා නැති වෙනවා. සීලබත පරාමාසික කියන සංයෝජන තුනම එකවර නැති වෙන්නේ. එදාට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රය තුළ සිදුවෙන ක්‍රියාව නිවැරදිව දකිනවා. පුජ්‍යලයේ දකින්නේ සත්‍යයේ දකින්නේ නාම රූප දෙකේ ප්‍රවෘතිය දකිනවා. එදාට සෝවන්. හේතුඵල ධර්මයට අනුව නාම රූප දෙකේ ක්‍රියාව මන් ධර්ම දේශනා පසුගිය ධර්ම දේශනාවලත් පැහැදිලි කරලා ඇති. කෙනෙක් සෝවාන් වෙන්නේ කොහොමද? චුල්ලසෝතාපන්න වෙන්නේ කොහොමද කියන කාරණය. සෝතාපන්න පුද්ගලෙක් අඳුන ගන්න ක්‍රමය කියලා දීලා තිනවා. කරුණු රාශියක. එහෙනම් විචිකිච්ඡා. තීන මිද්ද කියන්නේ අලසකම, කම්මැලිකම. අකර්මන්නේ බව. සිත මේ ධර්මය අවබෝධ කරගන්න සිත උනන්දු වෙන්නේ, වෙර වඩන්නේ, මහන්සි ගන්න. ඒකට තමයි තීන මිද්ද කියලා කියන්නේ. නෑ. මේ ධර්මය අවබෝධ කරගන්න කරුණු තුනක් ඕනේ. මූලික වනේ කරුණු තුනයි. පළවෙනි කරුණ තමයි සම්මා සතිය. දෙවෙනි කරුණ තමයි සමා වායාම. නිවැරදි උත්සාහයක්, නිවැරදි උනන්දුවක්, ඕනකමක්, කැපවීමක් ඕනෙමයි. සතිය වායාම මේ දෙක ක්‍රියාත්මක වෙනකොට නිවැරදි වෙනවා සම්මා දිට්ඨියට. කරුණු තුනයි. ওই කරුණු තුන එකට එකට ගත්තොත් අනිත් කරුණු පහ සම්පූර්ණ කරනවමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමා වාචා, සමා කම්මන්ත, සමා ආජීව, සමා සති, සමා සමාධි ඔය ටික සම්පූර්ණ කරනවා. මේ කරුණු තුන එකට આવොත්. තේරෙනවද කියන්නේ? එහෙනම් දැන් මේ කෙලස් වලට මොකද කරන්නේ? මම කෙටියෙන් කියන්නේ මේ කෙලස් මොකද මේ පහම හඳුන්වලා දෙන්න ඕන මාර්යෝ පස් දෙනාම හඳුන්වලා දෙන්න ඕන නිසා. ඒවා සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ දසක් ක්ලේශයෝ ලෝභ දේශ මොහ මාන දික්ටි විචිකිච්ඡා තීන මිද්ද අනිත් එක උද්දච්ච උද්දච්ච කියන සිත ශනේ වික්ෂිප්ත වෙනවා විසිර යනවා ඒක ක්ලේශයක් අතීතේ වෙච්ච සිදුවීම් තුලින් තදින් ගත්ත ආරම්මන මේ මොලේ ශෛල අතර තැන්පත් කරන් ඉන්න ඒවා එනවා එකක් ඒක තමයි උද්දච්ච කියන්නේ ශනේන් යනවා ඒවයි උද්දච්ච විචිකිච්ඡා තීන මිද්ද උද්දච්ච අහිරික අනෝතප්ප කියන්නේ ලැජ්ජා නැහැ බය නැහැ මොනාරද පාපයට. ඔය සිත තුළ ඔය වගේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලා ඉන්නවා නම් එයාට ලැජ්ජාවක් නැහැ. මම නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ. <laughs> තේරෙනවද? ලෝභයට, දේශයට, මෝහයට, මාන්නයට, දිට්ඨියට, තීන මිද්දයට, උද්ධච්චයට, අහිරික උද්ධච්චයට මේ සිතුවිලි වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලා ඉන්නවා නම් එයාට ලැජ්ජාවක් එයාට බයකුත් නැහැ. එයා නියත වශයෙන්ම අපායগামী. එහෙනම් බය වෙන්න ඕනේ මොනවටද? බාහිර දේවල් වලට බය වෙන්න ඕනේ නැහැ. මේ අධ්‍යාත්මයේ ක්‍රියාත්මක කරන මෙන්න මේ කෙලෙස් වලටයි බය වෙන්න ඕනේ. මේවා නිසා තමයි අපි මායයට ගොදුරු වෙන්නේ. එහෙනම් ක්ලේශ මාර. දැන් බුදුරජාන් වහන්සේ අවසන් කළේ ක්ලේශයෝනේදි ඉස්සෙල්ලා. ක්ලේශ පරිණිරවාණේ. ඊට පස්සේ ස්කන්ධ පරිණිරවාණේ. එහෙනම් අපිත් දැන් කොහොමද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම මොනවද අවසන් කරන්න ඕනේ? කෙලෙස් අවසන් කරන්න ඕනේ. එදාට එදයන් පස්සේ මායයට අපි ගොදුරු වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නික්ලේශී රාගය ප්‍රහීන කළා. රාගය අවසන් කළා, ද්වේෂය අවසන් කළා, මෝහය අවසන් කළා. ඒ අනුව කෙලෙස් ක්‍රියාත්මක වුණේ නෑ. තථාගතයන් වහන්සේ ක්ලේශ පරිණිරවාණි. අපි තොර කෙලස් වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නිහඬව බලා ඉන්නවා නම් අපි සම්මාදිට්ඨියද මිත්‍යාදිට්ඨියද මිත්‍යා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට එන්න බණ කියන්නේ. සසරින් නිවනටයි බණ කියන්නේ. එහෙනම් මේ අවසන් කරන්න ඕනේ නේද? එතකොට මායя පරාදයිද? ක්‍රියාත්මක වුණොත් මායя ගොදුරු කරගන්නවද නැද්ද? දැන් නොදන්න කම හින්දා ඉතින් පෙර භවවල ගොදුරු වෙලා ගොදුරු වෙලා ගොදුරු වෙවි ආවනේ. දැන් දැනගෙනත් ගොදුරු වෙනවද? ආ දැනගත්තට පස්සේ ගොදුරු වෙන්න ඕනේ නෑනේ මායයට. ආයෙ අහුවෙන්නේ. එහෙනම් ක්ලේශ මාර අනිත් එක තමයි ස්කන්ධ මාර්ග. හේතු නසන්න ඕනේ. ස්කන්ධයන් ඇති වෙන හේතු අයින් කරන්න ඕනේ. ඒ ස්කන්ධ පහම ඇති වෙන්නේ හේතුන්ගෙන්. ස්කන්ධ පහම ඇති වෙන්නේ රූපස්කන්ධය ඇති වෙන්නේ හේතුන්ගෙන්. මොනවාද? මම එකක් දෙකක් විතරක් කියනවා. රූපස්කන්ධයට අයිති අපි ගමු ශරීරෙම ගමුකෝ. ශරීරය නෙමෙයි රූපස්කන්ධය කියලා කියන්නේ. මහ භූත හතරෙන් සකස් වෙලා තියෙන. හැබැයි මේ මේවත් ඔක්කොම මහ භූත හතරෙන්. රූපස්කන්ධ හේතුන්ගෙන් හටගන්න විදිය පසුගිය දේශනාවලත් කිව්වා මේක නිරන්තරයෙන්ම චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැතිනවා. ඒ තමයි රූපේක ආයුෂ. හරිද. ඒතර ස්කන්ධ කියන්නේ ගොඩක්, රූප කියන්නේ මහ භූත හතරට. මහ භූත හතර ගොඩක් කළා අපිට පෙන්නනවා. මේ චිතක්ෂණ 17ක් තුළ නැති වෙනවා. හැබැයි ඒ නැති වෙනව වෙනුවට වර්තමානයේ මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පාසා කර්මයෙන් හදනවා. මේක අඩු වැඩියි. ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා නම් මේ තියෙන්නේ කර්මයෙන් අඩු වැඩිය හදනවා. සීත උෂ්ණ වලින් අඩු වැඩිය හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව අඩු වැඩිය හදනවා. ගන්න ආහාරයෙන් අඩු වැඩිය හදනවා. එහෙනම් හේතුන්ගෙන්ද හදන්නේ මේක? පෙර භවයේ මේකේ පටන් ගැනීම මේකේ හැඩය මේකේ පැවැත්ම මේකේ අවසානය තීරණය කරලා තියෙන්නේ කවුද? දෙවියන් වහන්සේද මහ බ්‍රහ්මයාද එහෙම නැත්නම් දෙමව්පියෝද එහෙම නැත්නම් කවුද? ද කර්මයේද? ආ එයා තමයි. එයා තමයි. එහෙනම් පෙර භවයෙන් මේ භවයට ආවෙත් හේතු නිසාද? එතකොට කර්මයට හේතුවක් තියෙනවා. කර්ම කෙරුවේ ඇයි? අවිද්‍යාවයි තණ්හාවයි තිබ්බා. එහෙනම් ඒකත් හේතුද? ඒතර පෙර භවයේ කෙලෙසුත් තිබ්බද? ඒවත් හේතුද? දැන් හේතු කොච්චරක් තියෙනවද? එහෙනම් රූපස්කන්ධයට නැවත හැදෙන්නට ඉඩ දුන්නේ මේ හේතුද නැද්ද? වේදනාස්කන්ධය නැවත හැදුණා නම් ඒත් හේතුන්ගෙන් නෙමෙයිද? පසපච්චය වේදනා. විඳින්න බෑ මේ ලෝකේ කිසි කෙනෙකුට ස්පර්ශයක් උන්නේ නැත්තම්. ඇයට රූපයක් ස්පර්ශුන්නේ නැතුව කොහොමද විඳින්නේ? කනට ශබ්ද, නාසයට ගඳ, සුවඳ, දිවට රස, ශරීරයට පහස, මනසට අරමුණු. නියත වශයෙන්ම ස්පර්ශ වෙන්න ඕනේ විඳින්න නම්. එහෙනම් හේතුන්ගෙන් නෙමෙයිද? සංඥාවත් හේතුන්ගෙන් ස්පර්ශ ප්‍රත්‍යය. සංස්කාරයන් හේතුන්ගෙන් ඒත් ස්පර්ශ ප්‍රත්‍යය. විඥානයත් හේතුන්. අසයි රූපය නිසා චක්කු විඥානයි. හේතුඵල නෙමෙයිද? එහෙනම් හේතුන්ගෙන් නෙමෙයිද හැදෙන්නේ? එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම හේතුන්ගෙන් නෙමෙයිද හැදෙන්නේ හේතු අයින් කරන්න වෙනවා හේතු අයින් කළොත් නැවත ඵල හටගන්නේ නැහැ. හේතු හැදුවොත් නැවත ඵල හට ගන්නවා. එහෙනම් හේතු අයින් කරන්න. යන්න වෙන්නේ මුලට මුල් හේතුව තමයි තණ්හාව. සමුදාරි සත්‍යය. තෘෂ්ණාව අයින් කළාම රූපස්කන්ධය හටගන්වන්නේ නැහැ, වේදනාස්කන්ධය හටගන්වන්නේ නැහැ, සංස්කාරය සංඥාස්කන්ධය හටගන්වන්නක් නැහැ, සංස්කාරස්කන්ධයන්ගේ හටගන්මකුත් නැහැ, විඥානස්කන්ධය හටගන්මකුත් නැහැ, මායයට හොයන්නත් බෑ. මාර්යා දන්නේ කොහෙද ගියේ කියලා. එයි ඒ පහේ ප්‍රවෘත්ති නවතිනවා. හේතු අයින් කළාද? හේතු හැදුවොත් ප්‍රවෘත්තිය තියෙනවා. පැවැත්ම තියෙනවා. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. පැවැත්මක් තියෙනවා. එහෙනම් හේතු අයින් කරන්න ඕනේද? අන්න ස්කන්ධයන්ගෙන් හේතු අයින් කළොත් මායයට මායව මුලා කරත හැකි ඒ හේතු හදන තාක්කල් මායය අපිව ගොදුරු කරගන්නවා මේ දෙවෙනි මායයන්. අනිත් එක අபிසංස්කාර මාර්ගය. අபிසංස්කාර මාර්ගය කියන්නේ චේතනා. ඒවත් කර්ම. අபிසංස්කාර සංස්කාර කියන්නේ චේතනා හේවත් කර්ම වලට අபிසංස්කාර බලවත් වෙච්ච ඒවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය කරන් දෙන්න පුළුවන්. ප්‍රතිසන්දි ගත්තට පස්සේ උපස්තම්භක වශයෙන්, උපපීඩක වශයෙන් ඇදගෙන යන්න පුළුවන්. කර්ම තියෙනවා. ඒතර ප්‍රතිසන්දිය කරන් දෙන්න පුළුවන් ඒවට තමයි අபிසංස්කාර කියලා කියන්නේ. තියෙනවනේ. චේතනා හේවත් කර්ම. ප්‍රාණඝාතය, දත්තාදානය, කාමීත්‍යාචාරය, මුසාවාද, වරුසාවාච. දැන් මේවා කරපුවාම මොකද්ද වෙන්නේ? සිත නේද සෑම දෙයකටම මූල වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සංස්කාරයන්ගේ අප්‍රවෘතිය ප්‍රවෘතිය නෙමෙයි පැවැත්ම නෙමෙයි අප්‍රවෘතිය. ඒතර සංස්කාරයන්ගේ අප්‍රවෘතිය හේපත් නොපැවැත්ම ගන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. ඇයි? අවිද්‍යාපච්ච සංකාරා. එහෙනම් සංස්කාර හැදෙන්නේ අවිද්‍යාව නිසා නම් අවිද්‍යාව අවිද්‍යාවට හේතුවක් තියෙනවා. ඒ තමයි ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්ද රාගය හේවත් තණ්හාව. මේ තණ්හාව වයින් කරන්න යනවා. පැහැදිලිද කියන එක. එහෙනම් ඒ ප්‍රවෘත්තිය නවත්තනවා. එතකොට සංස්කාරයන් මාරයට හොයන්න බැගිය දිහා. මාරය මුලා වෙලා. දන්නේ කොහෙ ගියාද කියලා. එයි හටගන්නවත් නැහැ. පැවැත්මක් නැහැ. අනිත් එක්කෙනා දේවපුත්තමාර. දේවපුත්තමාර මෙයා කොහෙද ඉන්නේ? දිව්‍ය ලෝක හයෙන් ඉහළ මේකේ ඉන්නවා. මිනිස් වර්ෂ වලින් 921 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙනවා. මිනිස් වර්ෂ වලින් වසවර්තියා. කියනනේ වසවර්ති. එයා එයා තමයි බුදුරජාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ සංයුක්ත නිකායේ තියෙන මාර සංයුක්තය කියලා සූත්‍ර 100ක් විතර තියෙනවා. මාරය ඇවිල්ලා අරියාදු කරපු තැන් කියවලා බලන්න. එහෙනම් දැන් යාව මුලා කරන්න ඕනේද නැද්ද? ඔව්. අනිත් එක මෘත්‍ය මාර. මරණය අවසන් කරනවා. කෙලස් ටික අවසන් ක්ලේශ පරිණිර්වාණය හැබැයි පංචස්කන්ධය ඉතුරු වෙනවා. ඒ ස්කන්ධ පරිණිර්වාණය අවසාන චුතිසිතේ ප්‍රතිසන්දි විඥානයක් ගන්න තරම් ගොරෝසු කර්මසිත තුළ සකස් වෙලා නැහැ රහතන් වහන්සේගේ. ඒ කියන්නේ ඕලාරික ගොරෝසු තදබල කර්ම සකස් වෙලා නැහැ. ප්‍රතිසන්දිය ගන්න තරම් සුදුසු කර්ම සකස් වෙන්නේ නැහැ රහතන් වහන්සේගේ. ඒ සිත් කෙලෙසන්නේ. කෙලස් පිරිනිබිලා. එහෙනම් ඒ තමයි මෘත්‍ය මාර මරණය මරනවා. දැන් මාරෝ කී දෙනයි? පස් දෙනයි. දසබිම්බරක් මාර සේනාව කිව්වේ අර දසක් ක්ලේශයන්ට. ඉන්නා. එතකොට මාර දිව්‍ය පුත්‍රයාත් ඉන්නවා. දැන් යාගේ දුවරු තුන් දෙනෙකුත් ඉන්නානේ. ඔව් තණ්හා රති ආ. දැන් ඔක්කොම මුලා කරන්න පුළුවන් නේ. දැන් එහෙනම් මොකද කරන්නේ? හේතු අයින් කරන්න ඕනේ. කෙලස් අයින් කරන්න ඕනේ. ප්‍රවෘත්ති අවසන් කරන්න ඕනේ සංස්කාරයන්ගේ. මායя මුලා කරන්න පුළුවන්ද? බැරිද? මායයට ආය අහුවේද? නැහැ. හැබැයි මේ විදිහට මේ පවතින විදිහට මේ විදිහටම සිතේ ප්‍රවෘත්ති ඇදගෙන ගියොත් මායයට අහු වෙනවද නැද්ද? දැන් ආයි කැමති මොකෙටද? සසරෙන් නිවනට බණ කිවි. පැහැදිලිද? මායයෙන් මිදෙමු අපිනේ. මොකටද දැන් මෙච්චර කාලයක් අපේ මොන කී පාරක් අපිව මරන්නේ නැද්ද? ආ එකපාරක්ද දෙපාරක්ද? බුදුරජාණන් වහන්සේම දේශනා කරන මම 512000ක් බුදවරු දැකලා කතා බහ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මම 512000ක් බුදුවරු දැකලා කතා බහ කරලා තියෙනවා. එතකොට බලන්නකෝ. දැන් මාරය එහෙනම් අපිව කීපාරක් මරන්නේ නැද්ද? දැන් මේ භවෙත් අහුවෙලා ඉන්නේ කරන්න දෙයක් නැහැ. එහෙනම් ඊගාව භවෙ මිදෙමු.